ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ අෂ්ටක නිපාතේ අනුරුද්ධ සූත්‍රය ආශ්‍රයෙන්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 ජීවිතයට අර්ථයක් දීම සඳහා කටයුතු කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද ධර්මදේශනා කිරීමට යොදා ගන්න මාතෘකාව අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙන ගහපති වර්ගයේ තියෙන අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ සූත්‍ර කීපයක් තියෙනවා. මේ අංගුත්තර නිකායේ තියෙන අනුරුද්ධ සූත්‍රය ආශ්‍රයෙන් තමයි ධර්ම දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ කියවෙන්නේ මේ ධර්මයේ කාටද කියන එකයි. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන් කාටද මේ ධර්මයේ කාටද කියන කාරණාව තමයි සරලව කියනවා නම් සංක්ෂිප්තව මේකෙන් දේශනාවේ. මේ භාග්‍යතුන් වහන්සේ මේ කාලේ බග්ග බග්ග ජනපදයේ සුන්සුමාගර ගිරය නගරයේ වේශ කලාවන මුවවනේ වැඩ වාසය කරනවා. වේශ කලාවන මුවවනේ කියලා කියන්නේ ওই මුවන්ට અભේදානය දුන්නු ඒ වනයක් ඒ සුන්සුමාරගිර නගරයට ආශ්‍රිතව තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කාලේ මේ අනුරුද්ධ මහරහත් අනුරුද්ධ ස්තිවරයන් වහන්සේ රහත් වෙලා නැහැ. උන්වහන්සේ චේතිය දනව්වේ. මේ පාචීන වංශදාය කියන මේ නගරේ උණ ගස් වලින් ඇදිච්ච වනයක වැඩ වාසය කරන අනුරුද්ධ මහ අනුරුද්ධ හාමුදුරුවෝ කවුද මේ අනුරුද්ධ ස්ථීරයන් වහන්සේ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ගිහි කාලේ සිද්ධාත් කුමාරයාගේ මල්ලි කෙනෙක් වෙනවා සහෝදරයෙක් වෙනවා ඥාති සහෝදරයෙක් අනුරුද්ධ ස්ථීරයන් වහන්සේ මේ අනුරුද්ධ ස්ථීරයන් වහන්සේ මහාන වේලා පළවෙනි වස් කාලයේ ඒ කියන්නේ මුලින්ම වැඩ වාසය කරන වස් කාලය තුලම භාවනා කරලා අෂ්ට සමාපatti උපදවා ගන්නවා. අෂ්ට සමාපatti කියලා කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධාන, ධාන හතරක් තියෙනවා. ඒ වගේම තවත් තියෙනවා ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතන කියලා තව හතරක්. ඒවට කියන අරූපාවචර ධානය කියලා. මේ ටික ඔක්කොම උන්වහන්සේ උපදවා ගන්නවා උපදාගෙන ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේට උපදිනවා දිබ්බ චක්කු ඥානය. අපි දන්නා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිබ්බ චක්කු ඥානලාභයෙන් අග්‍රස්ථානේ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ සක්වල 1000ක් ලබන් බලන්න පුළුවන් තරම් දිබ්බචක්කු මේ රහත් වෙන්න කලින් ලබාගෙන ජීවත් වෙන්නේ. රහත් වෙන්නත් කලින්. අරුත් අනුරුද්ධ මහරහතන් සක්වල 1000ක්. මොකද මේ සක්වලක් කියන්නේ? සක්වලක් කියන එක භාගතුන් වහන්සේ දේශනා කරනවා සූත්‍ර දේශනා තියෙන මේ සක්වලක් කියන්නේ මොකක්ද කියන එක. ඒකත් අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාව භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන්නේ. ආනන්දය සක්වලක් කියලා කියන්නේ දැන් අපි මේ පෘථුවිය තියෙනවා. උතර මේ ආශ්‍රය කරගෙන මේ ඉරහඳ තියෙනවා. ඒ සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ අපි සරලව ගත්තාම. උතර මේ ආශ්‍රය කරගෙන තියෙනවා සතර අපාය තියෙනවා. නිරය තියෙනවා, තිරිසන් ලෝකයේ තියෙනවා, പ്രേත ලෝකයේ තියෙනවා, අසුර ලෝකයේ තියෙනවා. ඊළඟට අපි මේ ඉන්න මනුෂ්‍ය ලෝකයේ තියෙනවා. ඊළඟ දිව්‍ය ලෝක හයක් තියෙනවා. මේ දිව්‍ය ලෝක 6යි බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඔක්කොම 31ක් තියෙනවා. මෙන්න මේ එක 31 තලයක්. මේ කොටස් සත්ත්ව කොටස් 31ක් ඉන්න මේ තල 31ක් ඉන්න ඒ කොටසකට කියනවා එක සක්වලක් කියලා. විද්‍යාඥයෝ කියන සක්වල නෙවෙයි හැබැයි මේක. මේක ඇවිල්ලා බුදුහාමුදුරු දේශනා කරන සක්වල. ඒකේ පේනවා ජම්බුද්දීපය කියන්නේ අපේ ඉන්න මේ පෘථුවිය. ඊට පස්සේ තව තියෙනවා උතුරු කුරු දිවයින කියලා ඒක අපිට පේන්නේ නැහැ. මෙතක් කරේ තියෙන දේවල්. ඊළඟට අපරගෝ යානය කියන පූර්ව විදේය කියන ඔය අපිට පේන්නේ. ඒකට අමතරව තියෙනවා මේ මහා මේරු පර්වතය. ඒකත් අපිට පේන්නේ. ඒක පේන්න ඔය දිබ්බ චක්කු වගේ තියෙනවා නම් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තියෙන සක්වලවල් කිසිම තැනක් අතරක් පතරක් නැතුව දහහක් බලන්න පුළුවන්. දැන් විද්‍යාඥයන්ට තා එකක්වත් හොයාගන්න බැරි වෙලා ඉන්නවා නේද? දැන් බුදු පියාණන් වහන්සේ ගේ අනසක කියවුවාම මේ වගේ සක්වලවල් කෝටි ලක්ෂයකටත් එහා පුළුවන් බුදුහාමරන්ට. අනුරුද්ධ මහරහතන් වහන්සේ දැන් මේ රහත් වෙන්නත් කලින් සක්වලවල් 1000ක් බලන්න විතරයි පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ අනසක පවතිනවා කෝටි ලක්ෂයක් සක්වලටත් එහා. හිතා ගන්නත් බෑ අපිට. ඉතින් මෙන්න මේ සක්වලවල් 1000ක් බලන්න පුළුවන් දිබ්බ චක්කු ඥානයක් අනුරුද්ධ මහර අනුරුද්ධ හාමුදුරන්ට තියෙන රහත් වෙලා නැහැ. ඉතින් උන්වහන්සේ ඒක අවස්ථාවක ඒ ත්‍රිභචක්කු ඥානය ලැබිලා ඉතින් එක වේලාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්තම භික්ෂුන් වහන්සේ අපේ ශාසනයේ ඉන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාව කියනවා නම් අනෙක් භික්ෂුන් වහන්සේලා වෙරළේ ඉඳා මහ මුහුද බලපුවා මහ මුහුද කෙරවලක් පේන්නේ නැහැ අපිට. ඒ ප්‍රඥාවේ සීමාව අන්න ඒ වගේ කියලා කියනවා. හැබැයි බුදුහාමුදුරත් එක්ක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසන්දනය කරොත් භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඉරු එළියයි කලාමැදිරි එළියයි සංසන්දනය ගන්න එපා කියලා. ඒ කියන්නේ බුදු කෙනෙක් කියන්නේ බුදු කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ උත්තමයන් වහන්සේ නමක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහිලා අනුද හාමුදුරුව මෙන්න මෙහෙම කියනවා උන්වහන්සේ ළඟට ගිහිල්ලා. ආයුෂ්මතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ මට මේ සක්වලවල් 1000ක් බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වගේ මගේ විරිය හොඳට ආරම්භ වෙලා තියෙන මගේ හිත කුසීත වෙලා නැහැ හිත එකඟ වෙලා තියෙන්නේ. දැන් මම භාවනාව හොඳට කරගෙන යනවා කියන එක කියනවා. ඒ වුණාට සාරිපුත්යන් වහන්සේ මගේ හිත මේ ආශ්‍රව වලින් මිදෙන්නේ නැහනේ. නිවන අරමුණු වෙන්නේ නැහනේ මට. නිවන් දකින්නේ නැහැ තාම. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා තමන්ට ආයුෂ්මතුන්ට මට සක්වලවල් මෙච්චරක් බලන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒ හිත තුල ඒ විතක්කේ තුල මාන්නේ තියනවා කියලා කියනවා. මාන්නේයි මට පුළුවන්. මට පුළුවන් කියන එක තුල මාන්නේ තියෙනවා. ඒ වගේම මගේ විරිය ආරම්භ වෙලා තියෙන්නේ කුසීත වෙලා නැහැ හිත එකඟ වෙලා තියෙන්නේ කියන තැන උද්දච්චය කියන නීවරණය තියෙනවා කියලා. උද්දච්චය. ඒ වගේම මට නිවන අරමුණු වෙන්නේ නැහැ. මේ ආශ්‍රවවලින් හිත මෙදෙන්නේ නැහැ. මට තාම මේ රහත් ඵලයේ ලබා ගන්න බැරි වුණා කියන එක තුල කුක්කුච්චය කියන නීවරණය තියෙනවා කියලා. දැන් පේනවා කෙලස් කීයක්ද? තුනක්. මානයයි, උද්දච්චයයි, කුක්කුච්චයයි. ඉතින් මේක අතහැරලා මේ ටික අරමුණු නොකර ඔබ හිත නිවනටම යොමු කරලා භාවනා කරන්න කියලා උපදෙස්තර යවනවා. ඒ වෙලාවේ අනුරුද්ධ හාමුදුරුවෝ ගිහිල්ලා ඒ අර මුව මේ මොනවාද ඒ කියපු උණවණේට ගිහිල්ලා භාවනා කරනවා සක්මණෙන් එහෙම භාවනා කරලා ඉතින් සක්මන් කරලා මාස භාගයක් විතර ඉතින් මේ සක්මණෙන් භාවනා කරනවා භාවනා කරලා වාඩි වෙනවා මහන්සි වෙහෙස කරයි මේ වෙලාවේ මේ අනුරුද්ධ හාමුදුරුවන්ට මේ වගේ විතර්ක හතක් පහළ වෙනවා. විතර්ක හතක්. ඒවට කියනවා මහා පුරුෂ විතර්ක. සාමාන්‍ය කෙනෙක් කට්ටියට හිතෙන්නේ නැහැ මේවා. හිතෙන්නේ ඒ වගේ මේ නිවන අරමුණු කරගෙන බණ භාවනා කරන ඒ උත්තමයන් වහන්සේලාටයි. මොකද්ද හිතෙන්නේ උන්වහන්සේට? හිතෙනවා මේ ධර්මය මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය නම් අල්පේච්ඡාටයි මහේච්ඡාට නෙවෙයි. මේ ධර්මය ලද දෙයින් සතුටු වන්නාටයි. එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වෙන්නේ නැති කෙනාට නෙවෙයි. ඒ වගේම මේ ධර්මය විවේකයේ තියෙන කෙනාටයි. විවේකයේ තියෙන කෙනාටයි විවේක නැති සංගණිකා රාමයෙන් ඉන්න කෙනාට නෙවෙයි. මේවා මම පස්සේ තාටිකයක් කියලා දෙනවා. මේ ධර්මයේ විරිය ආරම්භ කළ පුජ්‍යලයාටයි කුසීත විරිය තියෙන පුජ්‍යලයාට නම් නෙවෙයි මේ ධර්මය. මේ ධර්මයේ සිහිය ඇත්තාටයි මුලා සිහිය ඇත්තාට නෙවෙයි. එම් නැත්නම් මුට්ට සිහිය තියෙන කෙනාට නෙවෙයි. මේ ධර්මයේ එකඟ වූ සිත් ඇත්තාටයි. ඒ කියන්නේ හිතේ සමාධියක් තියෙන කෙනාටයි සමාධියක් නැති කෙනාට නෙවෙයි කියනවා. හත්වෙනි එක වශයෙන් කියනවා මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි මෝඩයන්ට නෙවෙයි කියලා කියනවා. මේ ධර්මය මෝඩයන්ට එහෙම නැත්නම් මේ ප්‍රඥාවන්තයන් සඳහා විතරයි ධර්මය කියලා කියනවා. අනිත් අයද නෙවෙයි කියනවා. මේම ඉන්නකොට භාගතුන් වහන්සේ මේ විදිහට පුරුෂ විතරක ඇති වෙච්ච බව භාගතුන් වහන්සේගේ හිතෙන් දකිනවා. ආනන්ද මේ අනුරුද්ධ මහාමුදුරන්ගේ මේ හිතේ මෙහෙම විතරක ලැබුණ කන නැගුණා කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වක්කලක්ටක් දිගාරින වෙලාවේ පොඩි වෙලාවකින් භාග්‍යතුන් වහන්සේ ඒ උන්වහන්සේ වැඩ ඉන්නේ බග්ග ජනපදයේ ඒ බේස කලා වනයෙන් අයින් වෙලා උන්වහන්සේ වැඩම කරනවා කහටද මේ අනුරුද්ධ හාමුදුරුවෝ ඉන්න තැනට. වැඩම කරාට පස්සේ අනුරුද්ධ හාමුදුරුවෝ අන්න වාසනයක් පිළිය කරලා පැත්තකට වෙලා වාඩි වෙනවා. මැනවි අනුරුද්ධ ඔබට මහා පුරුෂ විතරක ඇති වුණා. ඔබට මහා පුරුෂ විතරක ඇති වුණා. ඊටමත් අගනයයි. ඉතින් ඕකට මම තව එකක් එකතු කරනවා කියලා තව එකක් එකතු කරනවා. ඒකනේ දැන් මේ 8ක් වෙන්නේ. ඔය අංගුත්තර නිකායේ පෙන්වන්නේ කරුණු පළවෙනි එක එක තියෙන කරුණු පෙන්නනවා. ඊළඟට දෙක දෙක තියෙන කරුණු පෙන්නනවා. ඊළඟට තුන තුන තියෙන කරුණු පෙන්නනවා. දැන් මේ තියෙන්නේ අටක නිපාතේ. දැන් මේකේ කීයක් වෙනා කරුණු? 8 8. දැන් හතක් අර අනුරුද්ධහමරන්ට අරමුණ වුණා බුදු පියාණන් වහන්සේ ඒකට එකක් තව එකතු කරනවා. අනුරුද්ධේ මේකත් ඔකට එකතු කරගන්න. මේක තමයි මේ ධර්මයේ තණ්හා මාන දික්ටි වශයෙන් ප්‍රපංච කරන පුද්ගලයාට නෙවෙයි කියලා කියනවා. ප්‍රපංච කරන්නේ නැති පුද්ගලයාටයි කියලා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ටික දේශනා කරලා කියනවා අන්තුද්ද මේ විදිහට ඔබ දිගින් දිගටම මේ පුරුෂ විතර්ක කල්පනා කරනවා නම් මෙනෙහි කරනවා මේ ගැන හිතනවා නම් ඔබට පළවෙනි ධානයේට ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛයෙන් උපන් පළවෙනි ධානයේට කැමැති තාක්කල් පහසුවෙන්ම ඊටමත් ලේසියෙන් සම්වදින්න පුළුවන් කියලා කියනවා. ඒකේ ඉන්නත් පුළුවන් කියලා කියනවා. ඒ වගේම දෙවෙනි ධානයටත් ඒ වගේ තුන්වෙනි ධානයටත් ඒ වගේ හතරෙනි ධානයටත් යන්න පුළුවන් කියලා කියනවා. ඒවා නිදුකින් කැමැතිසේ සුවසේ ලබන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලබනකොට ඔබ කාලයක් මේ විදිහට භාවනා කරගෙන යනවා නම් ඔබට වැටහෙනවලු. පාංශකූල සිවුර. දැන් අපි මේ දරා ගන්න සිවුර අපිට පුළුවන් කවුරු හරි පූජා කරොත් අපිට ගන්න පුළුවන්. නැත්නම් අපිට කියනවා අර මලමිනී ඔතලා වගේ තියෙන රෙදි කෑලි ටිකක් අරන් එකතු කරලා සිවුරක් හදාගන්න කියනවා. ඇයි අපි මේ වස්ත්‍රය පොරවගන්නේ? නිවන් දකින්න. පිළිවහ ගන්නයි ආරක්ෂාව සඳහායි තමයි මේ බුදු පියාණන් වහන්සේ අපිට මේ වස්ත්‍ර පරිහරණය කරන්න කියලා තියෙන්නේ. එතකොට මේ සිවුර. ඉතින් මේ සිවුර පරිහරණය කරනකොට පාංශු කූල චීවරය. Tamanට දැනෙයිලු අර විදිහට භාවනා කරගෙන යනකොට අරමුණු කරගෙන යනකොට දැනෙයිලු මේ පාංශු කූල චීවරය මහා ධනපතියේ කෝටිපතියේ Tamanගේ ඇඳුම් පෙට්ටිය ඇරලා අර ඊටමත් වටිනා ඇඳුමක් අරන් එළියට අරන් බලනකොට එයාට ඇති වෙනවනේ යම්කිසි සිතුවිලි සමුදාය. ඒ වගේ දැනේ අනුරුද්ධය ඔබටත් මේ පාංශු කුල චීවරයේ මෙච්චර වටිනා දෙයක් කියලා. පාංශු කුල චීවරය. ඒ වගේම ඔබ මේ විදිහට භාවනා කරනකොට ඔබ වාට පින්ඳ පාතේ දාණය ගයක් ගයක් ගානේ ගිහිල්ලා හිඟා කනකොට ලැබෙන ආහාරය. ඒක දැනෙILLු නොයෙකුත් සූප ව්‍යංජන සහිතව කළු හැල් ඇට අයින් කරපු ඇල් හාලේ බත් නොයෙකුත් සූප ව්‍යංජන ඇතුව වළඳනකොට ඒ දැනෙන සතුට මේ පිණ්ඩපාත ආහාරයෙන් ලැබෙයි කියලා දැනේ කියලා කියනවා. ඒ වගේම ඔබට දැනේ අනුරුද්ධය මේ සුඛෝභෝගී විදියට හදපු කුටියක් සේනාසනයක් හොඳට වාක් වවුලු ඇතිව හොඳට තියෙන සේනාසනයක් වගේ ගහක් මුල ඉන්නකොට තේරෙයි කියලා කියනවා. ගහ මුල ඒ වගේ කියලා තේරෙනවා. උක්ෂ මූලේ ඒකනේ භාග්‍යතුන් වහන්සේ අපිට කියන්නේ අරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාගාර. ගහක් ගාවට යන්න, කැලේකට යන්න, එහෙම නැත්නම් ශුඤ්ඤාගාරයකට යන්න කියලා කියන්නේ. අනේ රුක්ක මූලය එහෙම තේරෙයි කියනවා. ඒ වගේම ඔබ ඔය සැතපෙන තන ඇතිරිය, තන වලින් හදපු නේද? පැදුරක් වගේ එක Tamanට තේරෙයි කියනවා. මහා වටිනා බෙඩ්ෂීට් තියෙන්නේ ආන් ඒ වගේ එකක් කියලා. අද වර්තමාන භාෂාවෙන් ඉස්සර තියෙන ඕක මූලොම් අය වගේ ඇතිරි කියලා දෙන්නේ. ඒවා ඉතින් අද තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ වගේ බෙඩ් ෂීට් එක. හොඳම වටිනා එකක් කියලා හිතන්න. ඒ වගේම ඊටාම වටිනා බෙහෙතක් වශයෙන් Tamanට තේරෙයි. හොඳම බෙහෙත් වශයෙන් Tamanගෙම මුත්‍රා. බුදුහාමරෝ අපිට අවසාන බෙහෙත වශයෙන් නියම කරලා තියෙන්නේ Tamanගෙම මුත්‍රා. දැන් අද බටහිර වෛද්‍යවරුත් මේ මුත්‍රා වලින් බෙහෙත් හදනවා. හරි ගණන් හැබැයි. හරි ලොකුට ඒ ටැබ්ලට්ස් හදලා දීලා තියෙනවා ලොකු ගණන් වලට. හැබැයි බුදුහාමරෝ දේශනා කළා තියෙන්නේ ඉතින් කැලවල වල වෛද්‍යවරු නැහැ. ඉතින් තමන්ගේම මුත්‍රා තමයි ලෙඩේකට බෙහෙත් වශයෙන් පෙන්නන්නේ. ඉතින් මෙන්න මේක දැනේ කියලා කියනවා. ඉතින් මේ විදිහේ පුරුෂ විතරකයන් ඇති කරගත්ත කෙනාට මහා ධර්මයක් අවබෝධ වෙන බව ඒතර මෙතන පැහැදිලිව පේනවා. මම එකින් එක කාරණා ටික නැවත නැවත කියලා දෙනවා මේ පුරුෂ විතරක ටික. මේ පුරුෂ විතරකේ පළවෙනි එක තමයි මේ ධර්මය අල්පේච්ඡාටයි මහේච්ඡාට නෙවෙයි. කවුද මේ අල්පේච්ඡා කියලා කියන්නේ? අල්පේච්ඡා කියලා කියන්නේ තමන්ගේ ಗುಣ අනිත් අයට පෙන්වන්නේ නැති කෙනා. එයා තමයි අල්පේච්ඡා. දැන් සාමාන්‍යයෙන් නම් අපි ගාව මොන හරි තියනවා නම් ටක් ගාලා මොකද කරන්නේ අනිත් අයට? පෙන්වන්න උත්සාහ කරන්නේ. දැන් මෙන්න මේ වගේ ඉන්නා දැන් තමන්ගා ඒ කියන්නේ Tamanට දේවල් ලැබෙනකොට එයා හිතනවා මේක මදි. ඒ කියන්නේ දැන් අපි තුන් ප්‍රත්‍ය ලැබුණා. දානෙ ලැබුණා. මට හොඳ එකක් හම්බුනේ නැහැ. අන්න ඒ වගේ හිතනකොට අන්නේ කල්පේජ ජීවිතයක් නෙවෙයි. ලැබිච්ච දේ ඇති. එතකොට මේක මදි නෑ. තව ඕනේ කියලා හිතෙන්නෙත් නෑ. අන්න ඒ ලද දෙයින් ඒ ඒ විදිහට එයා සතුටු වෙනවා. ඉතින් අල්පේජ ජීවිතේ. ඒ වගේම තමන් සීලවන්තේ උනත් Taman සීලවන්තයෙක් කියලා අනිත් අයට දැනගන්න ඉඩ තියන්නේ තමන් සද්ධාවන්තයෙක් හැබැයි අනිත් අයට සද්ධාවන්තයෙක් කියලා දැනගන්න ඉඩ තියන්නේ. ඒ වගේම තමන් ප්‍රඥාවන්තයෙක්. නමුත් අනිත් අයට හේම දැනගන්න ඉඩ තියන්නේ. සාමාන්‍යයෙන් නම් ඒ වගේම තමන් තව මෙහෙමත් වෙනවා. තමන්ට තියෙන මොනාහරි සිල්වත් ගුණයක් ධර්මයන් තියෙනවා නම් අනිත් අයට ඒක දැනුවත් කරන්න තියන්නේ නැහැ. එයා එහෙම ජීවත් වෙනවා. ඒ වගේම තමන් හුඟක් දැනුම තියෙනවා ත්‍රිපිටකය වගේ දැනුම තියෙනවා. ඒකත් පෙන්වන්නවත් උත්සාහ කරන්නේ අන්නේ ජීවිතයට කියනවා මොකද්ද? අල්පේච්ඡ ජීවිතයක්. අල්පේ ජීවිතය. සාමාන්‍ය ජීවිතින කෙනෙක් නම් එහෙම නැන්නේ තමන්ගේ වත්පෝසත්කම්, තමන්ගේ දැනුවත්කම්, උගත්කම් ටක් ගාලා මොකද කරන්නේ? අනෙක් කෙනාට පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. හ්ම් චුට්ටක් හරි දැනුවත් වෙන්න හරි කතාවක් කියලා නේද? මම මෙහෙමයි කියන එක කොහෙන් හරි පෙන්වන්න උත්සාහ කරා. නමුත් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල හැසිරෙන කෙනා අත්‍යවශ්‍යම නිවන් දකින්න ඕන කෙනෙකුට ඒ මාර්ගයේ ශක්තිමත් වෙන්න වචනයක් පිට කරොත් නිසා නැත්තම් ඔය කියව කියව යන කෙනෙක් නෙවෙයි. එහෙනම් අල්පේච්ඡ ජීවිතයක්. එහෙම නැති කෙනාට කියනවා කවුද? මහේච්ඡ. ඒතර විපති විරුද්ධ එක තමයි මහේච්ඡ. ඒතර ලද එයාට හැම වෙලෙම මොකක්ද හිතෙන්නේ? මදි. මදි. ඒතර ඒ වගේ නැති ඒවා පෙන්වනවා. දැන් බලන්න මේ අල්පේච්ච ජීවිතේ තව තියෙනවා. දැන් ඔය උදාහරණ කතාවක් කියන්නම්කෝ. එතකොට තේරෙනවා මේක. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒට එක වෙලාවක භාගතුන් වහන්සේ කතා කරනවා. ඒ කතා කරපු වෙලාවේ මුගලන් හාමුදුරන් තමයි ගිහිල්ලා කියන්නේ සාරිපුත්තට එන්න කියන්නේ කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කියලා සාරිපුත මහරහතන් වහන්සේ ඒ වෙලාවේ අරහත් ඵල සමාපත්තියට සමවැදෙලා බැහැලා ඉන්නේ. ඒ වෙලාවේ කියන සාරිපුත්යන් වහන්සේ ඔබ වහන්සේට බුදුහාමුදුර වඩින්න කිව්වා. ඊට පස්සේ සාරිපුත මහරහතන් වහන්සේ කියන ආයුෂ්මතුනි මං තව ටිකකින් එන්නම් කියලා. මොකද ඔය භාවනා කරලා නැගිච්ච ගමන් එකපාරටම යන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරම් හරිම සැහැල්ලුවක් සැනසීමක් තියෙන්නේ. රහත් ඵල සමාපත්තිය ගමන් අපිට හිතන්නත් බෑනේ ඒක. ඉතින් ඒ වගේ ගොඩක් ඒ සනසිල්ලෙන් ඉන්න වෙලාවක ඉතින් සජිප් ටික ඉන්නම් කිව්වා. ඉතින් බලා ඉන්න මුගලන් මහරහතන් වහන්සේ එනවද කියලා. එන පාටක් පේන්නේ. දෙවෙනි වතාවත් ගිහිල්ලා කියනවා. කියපුවාම තව ටිකකින් එන්නම් මුගල්ලානේ මං තව ටිකකින් එන්න. තුන්වෙනි සැරේ කියනවා ආන්න ඔබ වහන්සේට බුදුහාඳුර වඩින්න කිව්වා ඔබ වහන්සේ වඩින්න. තව ටිකකින් එන්නම් කියලා තුන්වෙනි සැරේත් කියනවා. මේ වෙලාවේ සාරිපුත්තු මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේ කියනවා ඔබ වහන්සේ වඩින් නැත්නම් මම ඔබ වහන්සේව භාග්‍යතුන් වහන්සේ ළඟට උස්සගෙන යනවා කියලා කියනවා. නෑ 이르දි කරන්න පුළුවන්. ඔබ වහන්සේව උස්සගෙන යනවා බුදුහාමුදුරුවෝ ඒ වඩින් නැත්නම්. ඊට පස්සේ සාරිපුත්තු මහ රහතන් වහන්සේ කියනවා මා උස්සගෙන යන්න එපා මම ගලන්නේ. පුළුවන් නම් ඉනේ පටිය ගලවනවා. පටිය ගලවලා කියනවා මේ පටිය පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඇරයි යන්න කියලා. ඔච්චර 이르දි පාතිහාර පාන්න පුළුවන් මුගලන් හාමුදුරන්ට සාරිපුත්තු මහ රහතන් වහන්සේගේ පටියවත් ඇරයි යන්න බෑ. ඒ ඇයි? සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට වඩා ගොඩාක් ශක්තිමත්. ගොඩාක් ශක්තිමත්. ඒ කියන්නේ අරහත්යෙන් වෙනසක් නැහැ. නමුත් ප්‍රඥාවෙන් ඒ එර්දි වලින් ඔක්කොම හැබැයි කවදාත් එර්දි පාතිහාර පානවා. පාන්නේ නැහැ. උන්වහන්සේ ඊටාම සුවචව තමයි ජීවත් වෙන්නේ. හරියට අර හරක් කලක ඉන්න අං කැඩිච්ච ගොනෙක් වගේ කියලා කියන්නේ. මෙලෝදියක් බෑ වගේ ඉන්නේ. නේද? දැන් අපේ ඔය සාමාන්‍ය කතාවක් තියෙන පිරුණු කලයේදී නොසලේ කියලා. ඒ කියන්නේ දන්න කෙනා වැඩි කෑ ගහන්නේ ඉතින් ඔන්න ඔය විදිහට මේ තමන්ගේ ಗುಣ වගේ දේවල් පෙන්වන්නේ නැති කෙනා තමන්ට මදි වුණා කියලාවත් පෙන්වන්නේ තමන් දුතාංග රකින්නවා කියලා අනිත් අයට පෙන්වන්නේ තමන්ට මේ අධිගමයන් වලට මාර්ගඵල වලට එහෙම වගේ ගිහිල්ලා තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය උනත් අර ඒ මාර්ගයේ යන කෙනෙකුට උදා කරන්න කියනවා මිසක් එහෙම නැත්නම් අනිත් අය ඉස්සරහා මේක පාරේ පෝස්ටර් ගහලා වගේ කියන්න යන්නේ නැහැ. මොකද එහෙම කිවීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙනෙක් යම්කිසි විදියකට ඒ ප්‍රකාශ කිරීම නිසා එයා උනන්දු වෙනවා. නම් නිවනට එයාට කියයි. එහෙම නැත්නම් මේ පාරේ යන කට්ටියට කියන එකක් නෙවෙයි. එහෙනම් මෙන්න මේක තමයි මේ ධර්මය එහෙනම් කාටද අල්පේච්ඡයාටයි මහේච්ඡයාට නෙවෙයි. එහෙනම් මහේච්ඡයා උත්සාහ කරන්නේ මොකද්ද? හැම වෙලෙම තමන්ගේ මාන්නේ වැඩි කරගන්න. එහෙනම් මෙයාට හරියන්නේ නැහැ. එයා කෙලෙස් වැඩි කරගන්න කෙනෙක්, අරයා කෙලෙස් අඩු කරගන්න කෙනෙක්. එහෙනම් ධර්මය එයාට කාවදිනවා, අරයට කාවදින්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණාවට පෙන්නනවා මේ ධර්මය ලද දෙයින් සතුටු වෙන්නාටයි ලද දෙයින් සතුටු වෙන්නේ නැති කෙනාට නෙවෙයි. මොනවාද අපිට ලද දෙයි? භික්ෂුවකට හම්බ වෙනවා දේවල් හතරක්. ඒ හතර තමයි චීවර, පින්නපාත සේනාසන ගිලානප්පත්‍ය ලද දෙයින් සතුට වෙනවා. එතකොට ලද දෙයින් සතුට වෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. මේ කියන්නේ දැන් සාමාන්‍ය ගිහි ජීවිතයක උනත් ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ලද දෙයින් සතුට වෙන්නේ නැහැ. ඒ හින්දා හැම වෙලෙම ඔළුව බරයි. එතකොට අර මට මතක විදිහට සෙන් කතාවක් තියෙනවා මට එකක් තියන් තියෙන තැන් මතක නැහැ නිකන් කියන්න. එක මිනිස්සෙක් ඇවිල්ලා තව මිනිස්සෙකුට කියවලු කහවණු 99ක් ඒ වත්තට විසික් කරලා මං මේ කහවණු 100ක් උඹේ වත්තට විසික් කරා ඒක හොයාගනින් කියලා. යන ගමන් ඒ මිනිස්සයා කියවලු මම කහවණු 99ක් උඹේ වත්තට විසික් කරා. 99 100ක්. හැබැයි විසික් කරලා තියෙන්නේ 99. ඉතින් මෙයා වත්ත හැමතැනම සුද්ධ කරලා කහවණු 99 හොයාගන්නවා. හැබැයි එක කහවණුවක් දැන් නැහැ. මෙයාට නිින්ද යන්නේ නැලුයි. නැති කහවණුව හොයනවලු. එයා විසිකලත් නැහැ. ඒ වුණාන්ට අර තියෙන 99 ගැන නෙවෙයි කල්පනා තියෙන දැන් මොකද්ද? නැති එක. එහෙනම් අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකද්ද? එහෙනම් ප්‍රශ්න කියන්නේ මොනවද වැඩිපුරම? මේ අනවශ්‍ය දේවල් වලට යනවා. ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. දැන් ගෙදර පස් දෙනයි නම් ඉන්නේ කන්න පිඟන් කීයක් ඕන? කෑමකට කන්න පිඟන් කීයක් ඕන? 5යි නේද? එතකොට පිඟන් කීයක් ගෙන් ගෙදර තියෙනවද? අන්න ප්‍රශ්නේ නේද? එහෙනම් ওই පිඟන් ඉතුරු ඔක්කොම වෙනුවෙන් අපි දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. ඕක ගණ්ඩ දුක් විඳින්න ඕනේ, තියාගෙන දුක් විඳින්න ඕනේ. ඕක කැඩුනහම තරහ යනවා ප්‍රශ්න ගොඩයි. එහෙනම් අර Tamanට ලද දෙයින් අර ටික විතරක් ලැබුණා නම් එතනින් එහාට අපි හිතුවේ නැත්තම් එතනින් දුක් ඉවරයි. ඒ කියන්නේ මේ තියෙන ගෙදර තියෙන තියෙන වැඩිපුර තියෙන පිඟන් ටික බිඳින්න කියන එක නෙමෙයි කියන්නේ. මේ කියන්නේ Tamanට ලැබුණා නම් ලද දෙයින් සතුටු වෙලා සතුටින් ඉන්න පුළුවන්. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් එහෙමනේ. අපිට සිවුරක් පූජා කරපුවාම අපි ඒකේ ගුණදොස් විවේචනය කරන්න යන්නේ නැහැ. හම්බෙච්ච එක මොකද කරන්නේ? පොරවල විනයානුකූලව ඒක සකස් කරගෙන ඒක පොරවගෙන ඉන්න අච්චරයි. අය ඒක මොකද්ද කියලා හොයන්නේ නැහැ. ඒකේ මේ හරි නෑ මේක අරක හරි නෑ මේක හරි නෑ නූල් හරි නෑ එහෙම නෑ. හැබැයි ගිහි ජීවිතේ ගෙන්න කෙනෙක් ඊට වඩා හුඟක් වෙනස්. ඉතින් මේ නිවන සඳහා යන්නේ ධර්මය යට ඒකයි මේ. හ්ම් ලද දෙයින් සතුට වෙලා තියෙනවා. ඊළඟට ලද පින්ඳ පාතේ. දැන් අපිට හම්බෙන ආහාර මොනවා වුණත් ලුණු වැඩි වුණත් එකයි නැති වුණත් එකයි මිරිස් වැඩි වුණත් මොනවා වුණත් ඒ වළඳලා කාටවත් මොකුත් කියන්නේ නැහැ සිහියෙන් වළඳනවා. ඇයි මම මේ ආහාරය අලංකාර කරන්නේ? මදේට, ජවයට, අලංකාරයට, රසයට නෙවෙයි. මොකේද? සීලාදී ගුණධර්ම වඩවාගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්න. වෙන මොකක්වත් නැහැ. මම මේ අඳුම පරිහරණය කරන්නේ නේද? සීතලෙන් රස්නෙන් මැසි මදුරුවන්ගෙන් ඒ වගේ ආරක්ෂා වෙන්න. දෙවෙනි කාරණාව තමයි විලිවහ ගන්න. සාමාන්‍ය ජීවිතය යඳුන් අඳින්නේ ඒකට නෙවෙයිනේ කොට. ෆැෂන්ස් නේද? එක එක විදිහට සරසන්න. හැබැයි නිවන් දකින්න අඳින ඇඳුමයි සසර යන්න යන ඇඳුමයි දෙකක් වෙනස්. ඉතින් මම කියන්නේ සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනා වුණත් මේ පැත්තට ටික ටික හරි මොකද වෙන්න පුළුවන්. යොමු වෙන්න පුළුවන්. ඒතකොට ජීවිතේ නිවෙනවා. එහෙනම් දැන් ලද දෙයින් සතුටු වෙච්ච කෙනාටයි. ලද දෙයින් සතුටු වෙච්ච නැති කෙනා නේ. එහෙනම් චීවර, පින්නපාත, සේනාසනේ, Tamanට හම්බෙච්ච කුටිය, එහෙම නැත්නම් ඒක ගල් ගුහාවක් වෙන්න පුළුවන්. දැන් බුදු පියාණන් වහන්සේට තිබුණාද හරියට සේනාසනය? අද එක තැනක ඉන්නවා, තව දවසක තව තැනක ඉන්නවා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා ටික මොකද කරේ? අතහැරිය. අතහැරලා ඉවර වෙලා එක දවසක ඉන්නවා ජේතවනාරාමයේ. ජේතවනාරාමය කියන්නේ කෝටි ගාණක වටිනා අද කාලේ විදිහට නම් මන්දිරයක්. ඒ ජේතවනාරාමය. හැබැයි ජේතවනාරාමයට ඇලෙනවද? ඇලෙන්නේ නැහැ. ඊළඟ දවසේ ඉන්නවා ගහක් මුල. තව දවසක ඉන්නවා පිදුරු කන්දක. නිකම් බිර බිම හරක් අර ඇවිදපු කුර තියෙන තැනක නිකම් කොළ අතුරගෙන එහෙම නිදාගෙන තියෙනවා බුදුහාමුදුරුවෝ. මෙච්චර මහා පුරුෂයෙක් නේ සියලු දේ අතහැරලායි මේ තියෙන භෞතික දේ නෙවෙයි සැනසෙලා තියෙන්නේ මොකෙන්ද හිතේ ඇතුළේ තමයි සැනසෙලා තියෙන්නේ කොහේ නිදාගත්තත් හිත අතහැරිලා නම් ඒ සැනසෙල්ල තියෙන හැමෝටම ඒක හැමෝටම තියෙනවා ඉතින් එක අවස්ථාවක රාජකුමාරයෙක් ඇවිල්ලා අහන ඔබ වහන්සේ කොහොමද මේ වගේ තැනක නිදාගෙන ඉන්නේ අර බිම නිදා ඉන්නකොට අමාරු නැද්ද කියලා අහනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මන් තරම් සුවසේ නිදා ගන්න කෙනෙක් මේ ලෝකේ තුන් ලෝකේ කොහෙවත් නැහැ කියනවා. රාගය නැත්තම්, දේශය නැත්තම්, මොහය නැත්තම් පිච්චෙන්නේ නැතුව අපිට නිදා ගන්න පුළුවන්. අනෙත් ඔක්කොම මොකද වෙන්නේ? පිච්චි පිච්චි නිදා ගන්න. එහෙනම් පිච්චෙන්නේ නැතුව නිදා ගන්න පුළුවන් ගමනක් තියෙනවා. එහෙනම් සීවර, පින්න පාත, සේනාසන. ඒකට ඒ සේනාසනේ පාවිච්චි කරන්නේ මොකේද අපි? නිවන් දකින්න. සාමාන්‍ය ගෙවල් දොරවල් වල පාවිච්චි කරන නිවන් දකින්නද? නෑ පාටි දානවා, අර කරනවා, කනවා, බොනවා, දැන් ටීවී බලනවා. නිවන් දකින්න ඒවා නෙමෙයි තියෙන්නේ. හැබැයි ඒවා අතහැරලා දාලා යන්නත් බෑ. හුඟක් කට්ටිය කියන අපිට කියන ස්වාමීන් වහන්සේ අපිට බණ භාවනා කරන්න වෙලාවක් වෙලාවක් නෑ. ගෙදර දාලා එන්න විදිහකුත් නෑලු. දැන් මොකක්ද අල්ලන්නේ? අර පට ව්‍යාපෝ තේජෝ ආයලින් හැදෙච්ච gadol වැලි ගොඩල් ටිකක් අල්ලගෙන මේ සැරේ හම්බෙච්ච මනුස්ස ජීවිතයත් ඒවා එහෙට මෙහෙට කර කර හොද හොද ඒ වගේ ඇතුළට වෙලා ඉඳලා ඒකෙන් මැරිලා යනවා මොකක්වත් කරගත්තේ නෑ අන්තිමේ. ලබාගත මනුස්ස ජීවිතේ පර වැඩ කරලා මැරිලා ගියා. පර කියන්නේ අනුන්ගේ වැඩ. Tamanට මොකක්වත් කරගත්තේ නෑ නේද? ඉතින් මෙන්න මෙතනින් තියෙන ලද දෙයින් සතුටු වුණා නම් ප්‍රශ්න ගොඩක් ඉවරයි. පොකට් එකේ සල්ලි ඉතුරු වෙනවා මේකේ. ඔය මිනිස්සු අනවශ්‍ය දේවල් වලට තමයි වැඩිපුරම සල්ලි දැන් කරන්නේ. අනවශ්‍ය දේවල්. අත්‍යවශ්‍ය දේවල් තියෙන්නේ හරි ටිකයි. අනවශ්‍ය දේවල් තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට චීවර පින්නපාත සේනාසන අනිත් එක තමයි බෙහෙත් පිලාණක් ප්‍රත්‍ය ඒක හම්බුණත් එකයි නැතත් එකයි අපිට අන්තිම තැන නැවතෙන්න ගියා දැන් නිවන් දකින්න මේ ටික ඇද්ද මදිද බලන්න ඕනේ පින්නපාත ආහාරයක් හම්බුණා නම් ඊළඟට ඇඟ වහගන්න වස්ත්‍රයක් චීවරයක් හම්බුණා නම් ගහක් මුලක් තිබ්බනම් ඊළඟට තමන්ගේ මුත්තක් තිබ්බනම් ඇද්ද මදිද ඇති නේද එහෙනම් ওই ටික තිබ්බනම් නිවන් දකින්න කෙනාට ඇති එහෙනම් ඔතන තමයි අන්තිම තැන. ඊට වඩා වැඩි තමන්ට පෙර පිනානුව ලැබුණොත් ගන්න කිව්වා. හැබැයි ඒ ලැබුණත් ඒකට ඇලෙන්න එපා කිව්වා. අපි ගෙදර කනකොට කියනවා මම මේ ආහාරය ගන්නේ මදේට ජවයට නෙවෙයි කියලා. නෑනේ. නමුත් බුදුන් වහන්සේ කෙනෙක් එහෙම කියලා තමයි දානේ සිහියෙන් ගන්න. එතකොට ඒ කන එකත් එහෙමයි. ඉතින් මේ ධර්මයේ කාටද එහෙනම් ලද දෙයින් සතුටු වෙන කෙනාට ඒ දේවල් හොය හොයා තණ්හාවෙන් පස්සෙන් යන කට්ටිය නෙවෙයි. ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. ලැබිච්ච දේවල් ඇති කියලා හිතෙන්නේ නැහැ. තව තව තව තව තව තව ඒවා ගන්න හිතෙනවා. දැන් ඔය ඒක ඒ වගේ ගියපු කතා ඕන තරම් තියෙනවා. ඉතින් අපිට තියෙන කාලයත් එක්ක අපි ඉක්මනට ඊටු ටික කතා කරමු. ඊළඟ තමයි මේ ධර්මය විවේකයේ ඇත්තාටයි විවේකේ නැති කෙනාට නම් නෙවෙයි කියනවා. ගොඩාක් කට්ටියට මොකක්ද තියෙන ප්‍රශ්නේ? බණ අහන්න වෙලාවක් නැහැ. ඔක්කොටම බිසි. පොදුම බිසි තියෙන්නේ. එතකොට අර ඕක පැත්තකට වෙලා කල්පනා කරනකොට තමයි තේරෙන්නේ අර බල්ලෙක් බලන්නකෝ ඌ කවදාත් හිමින් යනවා නෑ නේද මොනවා කරන්නද ඌ හයියේ යන්නේ මොනවා කරන්නද බල්ලා හයියේ යන්නේ මොනවත් කරන්නේ ඔහේ යනවානේ ඔහේ යනවා ඒක අපි කියනවානේ බල්ලත් ඇටි වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ වගේ ඉතින් මේ සංසාරයේ අපේ මිනිස්සු තුඟා දෙනෙක් ඔහේ දුවනවා වැඩක් නැති දේවල් වලට ඉතින් වෙලාවක් නැහැ කියලා කියනවා. ඉතින් වෙලාවක් නැත්තේ ඇයි? ඔන්න මම කියන වෙලාවක් නැත්තේ ඇයි කියන එක. වෙලාවක් නැත්තේ ඔය ගෙවල් වල ගොඩ ගහ ගන්න එහෙම නැත්නම් රැස් කර ගන්න යනවා. ඔය යකඩ කෑලි දෙදි කෑලි වගේ දේවල් ඔව අත්පත් කර ගන්න යනවා. ඒවට වෙලා යනවද නැන්ද? දැන් යකඩ කොටවල් වාහන කියන්නේ යකඩ කොටවල් වගේ දේවල්නේ. ඊළඟට රෙදි කෑලි රෙදි දැන් ලබන ආත්මයටත් අඳින්න රෙදි තියෙනවානේ ගෙවල් වල, හුඟක් ගෙවල් වල. ඊළඟට මේ ලී බඩු කියලා කියන්නේ ලී කෑලි. ඒ වීදුරු බඩු කියන්නේ වීදුරු කෑලි. යකඩ කෑලි වලට තමයි රත්තරන් එහෙමත් අයිති වෙන්නේ. ඉතින් මේවා ගේ ඇතුලේ මොකද කරන්නේ? ගොඩ ගන්නවා. දැන් අර වගේ ඉඩමක් වගේ එකක් අරන් ඔගේ ගෙයක් හදලා ඉතින් ඕක ඇතුළට ඔය ගොඩ ගන ගොඩ ගහලා උදේ ඉඳන් රැය වෙනකම් මොකද ගන්නව? එහෙට කරනවා මෙහෙට කරනවා පිහිනවා අරේ තියෙනවා මෙහෙ තියෙනවා ඉතින් ඕවා කර කර ඉන්නකොට වෙලාවක් තියෙන මිනිස්සුන්ට. නෑ නේද? ඒව තව අර යකඩ කෑල්ල වලට ගෙවන්න ඕනේ, ෆිනෑන්ස් ගෙවන්න ඕනේ, අරව ගෙවන්න මුළු ජීවිත කාලෙම යකඩ ගොඩවල් වලටයි, රෙදි කෑලි වලටයි මොනවද කරන්නේ? ගෙවලා ගෙවලා ගෙවලා අන්ති වෙන මොකක්වත් නෑ. තවත් දැන් බලන්න මැරිච්ච මිනිහක් දිහා පොඩ්ඩක් බලන්නකෝ. තවත් ඌට වැඩ තියනවා නේද? බලගහන්නේ. නිකන් මූනේ. තව දවසක් දෙකක් හිටියා නම් මොකද කරන්නේ? තවත් වැඩ බිසි. දැන් නම් යන්තම් මැරිලා මොකද වෙන්නේ? නිදහසක් හම්බුණා. ඉතින් මේ විවේකයේ නැත්තම් මේ ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ පළවෙනි බණපදයේ කියන අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යා කැලේකට යන්න ගහක් මුලකට යන්න ශුන්‍යා ගරේ කියන්නේ මොකද්ද කියන්නේ? ওই වැඩ කටයුතු ටික මොකද කියන්නේ? අත හැරලා චුට්ටක් අයින් වෙන්න විවේකයක් ගන්න. මොනවාද මේ විවේකය? එකක් කය විවේකයක් නැත්තම් පුළුවන්ද ඔය ඇත්තන්ට මේක කරා? කාය විවේකයක් නැත්තම් බෑ. කය විවේක කරන්න ඕන වැඩ කරන ඒවා පොඩ්ඩක් අඩු කරගන්න ඕන. ඊළඟට තමයි හිත චිත්ත විවේකය. චිත්ත විවේකය ඇති කරන්නේ හිත සමාධිගත වෙනකොට. ඒක තමයි ධානය. එහෙනම් හිත දැන් විවේක කරගන්න නම් මොකද කරන්න ඕනේ? සිත විවේක කරගන්න නම් පින්නතුනේ මතක තියාගන්න හිත විවේක වෙන අරමුණක හිත පීටවන්න ඕනේ. දැන් මෙච්චර කල් අපි අවිවේක අරමුණු වල හිත පීටෙවුවා. අර යකඩ කෑලි, කොන්ක්‍රීට් කෑලි ඔය වගේ හිත පීටෙවුවා. හැබැයි වගේ කවදාත් හිත විවේකුනේ නැහැ. බුදුහාමර කියනවා කිසි වටිනාකමක් නැති හුස්ම රැල්ල දිහා හිත පීටවන්න කියලා. හුස්ම රැලි කීයක් වටිනවද? සත පහක්වත් වටින්නේ නැහැ නේද? හැබැයි යකඩ බඩු ටික එන්න වටිනවනේ. රත්තරන් බඩුවේ. ඒ වගේ හිත පිහිටෙව්වට ගිනි ගත්ත මිසක් කවදාවත් ගිනි නිවුන්නේ නැහැ. හැබැයි වටින්නේ නැති හුස්ම රැල්ල අල්ලගත්තොත් ගිනි මොකද වෙන්නේ? නිවෙනවා. පුදුම නෙවිල්ල. ඒකට කියනවා ආනපාන සති භාවනා. ඔන්න ඕකෙන් අපි ඕක විතරයි නේ තවත් අරමුණු තියෙනවා. මේ අරමුණු වලින් ගිහිල්ලා අපිට පුළුවන් මේ වගේ නෙක්ඛම් අරමුණක් ලෝකේ අතරින් අරමුණක් කරන් අපේ චිත්ත විවේකේ හදාගන්න හිත විවේක වෙනවා. ඊට හිත විවේකයටපත් වුණාට පස්සේ අපේ හිත තවත් විවේකයක් ඇති කරගන්න ඕන එක තමයි උපදි විවේකය. ඒ තමයි සියලු කෙලෙස් වලින් අයින් වුණාම රහතන් වහන්සේ ඉන්නන්නේ විවේකේ. අන්නේ විවේකයේ තියෙන කෙනාට විතරයි මේ ධර්මයේ විවේකේ නැති කෙනාට නෙවෙයි. කල්ලි ගැහිලා ඔය හැමතැනම සංචාරය කර කර කට්ටි ආශ්‍රය කර කර යන කෙනාට මේ ධර්මය හරියන්නේ නැහැ. හ්ම් දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණා කට්ටි එනවනේ එක එක්කෙනා හම්බෙන්න. දැන් අපිව හම්බෙන්න එනවා එක එක්කෙනා. එහෙම එනකොට අපි අත්‍යවශ්‍ය දේ කතා කරලා ඊට පස්සේ එතනින් එහාට කතා කරන්න හොඳ නැහැ. ඇයි? වචනෙන් දෙකෙන් වැඩේ ඉවර කරන්න ඕනේ. ඒගොල්ලෝ ගේන හෙන කුණු කන්දවල්. අපිත් ඒ කුණු කන්දවල් එක්ක මොකද කරන්නේ? එකතු වෙලා නාගන්න උනොත් ඉතින් අය නිවනක් හම්බෙන්නේ නැහැ. ඇයි කියෝ කියෝ හේ ඉන්නවා. අද බලන්න දවසට මිනිස්සු කොච්චර කතා කරනවද? ඔය කතා කරන ඉතින් වැඩිපුරම කතා කරන්නේ කුසල් දේවල්ද අකුසල් දේවල්ද? අකුසල්. කට පියා ගන්න ධර්මයට පුදුමාකාර සැනසෙල්ල ජීවිතේ ලැබෙනවා. නිශ්ශබ්ද වෙන්න ඕනේ ජීවිතේ. ඉතින් අන්න ඒ වගේ අර කතා කරා වුණත් අනෙක් කෙනා නිවනට උනන්දු කරන දෙයක් කතා කරන්න. හුඟක් දෙනෙක් නම් ඒක නෙවෙයි වෙන්නේ හුඟක් දෙනෙකුට වෙන්නේ ඒ කතාවක් ආවට පස්සේ ඒකට අපේ දේවලුත් එකතු කරලා ඕ ගාලා තව කතාව පෝෂණය කරලා ඇවිල්ලා ගින්දට මොනවද දාන්නේ. පිදුරු දාගෙන අරක විපුල බවටපත් වෙලා අන්තිමේට ඉතින් දෙන්නම ගිනි ගන්නවා. කට්ටියම ගිනි ගන්නවා. ඉතින් ඒ වගේ අයට පුළුවන් ද විවේකේ හදාගන්න? බෑ නේද? එහෙනම් මෙන්න මේ හොඳට තේරුම් ගන්න ඔය භාවනා කරන්න එන අයට දෙන විශේෂ උපදේශයක් තමයි කතා කරන්න එපා කියන එක. ඇයි? කතා කරපු ගමන් මොන හරි පචපච ගගා කතා කරනකොටම අපේ හිත යන්නේ අර කෙලෙස් ගොඩකට. චතුරාර්ය සත්‍ය දැහැමි කතා හැර වෙන දේවල් කතා කරනකොට අපේ හිත අකුසලයටමයි බර වෙන්නේ. ඒ හින්දා ඒක එහෙමයි. එහෙනම් මේ ධර්මයේ කාටද විවේකයක් තියෙන පුද්ගලයාට. දැන් පාර යන කට්ටියට මෙහෙම බණ කියන්න ගියොත් එහෙම මොනවා කියයි? ගහලා එළවයි. හාමුදුර පැත්තෙන්ලා ඉන්න මොනවද මේ කියවන්නේ කියලා. එහෙනම් එයාට මේක තේරුම් ගන්නවත් හිතන්නවත් නවතින්නවත් කියලා නෑ. මේ වාඩි වෙලා ඉන්න නේද? ගෙවල් වල වුණත් ඒ වාඩි වෙලා ඉන්න මේක අහුම්කම් දෙන කෙනාට විතරයි මේක ඇතුළට කාවා දෙන්නේ. දැන් සමහරු වැඩ කරන ගමන් අහන. එතකොට වැඩේටයි මේකටයි දෙකටම මොකද වෙන්නේ? හිත යොමු වෙනකොට ධර්මයේ ඇතුළට කාවා දෙන්නේ. ඉතින් අපි සංසාරේ කොච්චර වැඩ තියෙන හින්දා ධර්මය අතහරින්නේ නැද්දනේ? දැන් ඔන්න බුදුහ බුදු පියාණන් වහන්සේලා රහතන් වහන්සේලා අපිට බණ කිව්වා ඒ කාලේ. හැබැයි අපිට මොකද වෙන්නේ? වැඩට යන්න කියනවා තියනවා කියලා, හෙට ඉස්කෝලේ යන්න තියනවා කියලා, පන්ති යන්න තියනවා කියලා අර බණ අහන්න නැතුව ගෙදර ගියා. දැන් මොකද වෙන්නේ? ඔන්න මෙන්න තිමුණා සෝවාන් වෙන්න හරි සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න රහත් වෙන්න. ඒ මොහොතේ අනිත් පැත්තට අපි හැරිලා ආවා. ඉතින් මේ සැරෙත් ඒක තමයි වෙන්නේ. තා ටික කාලයක් අපිට තියෙනවා මේ ධර්මයේ. ඊට පස්සේ මේ ධර්මයක් නැති වෙනවා. දැන් ධර්මයේ ඉලිප්පිලා තියෙන කාලය. මේ කාලේ ප්‍රයෝජන ගන්න පුළුවන් මේ මිනිස්සුන්ට. එතකොට විවේකයක් තාටයි. ඒ වගේම තියෙනවා මේ ධර්මය විරිය ආරම්භ කළ පුද්ගලයාටයි කුසීත විරියක් තාල නොවේ. ගොඩක් කට්ටිය විරිය ආරම්භ කරන්නේ නැහැ. කොහොමද විරිය ආරම්භ කරන්නේ කියලා කියන්නේ? ගොඩාක් කට්ටිය මොකක්ද දන්න කන්නේ? ඔන්න මම ලොකු වැඩක් කරා කියලා භාවනා කරන එක පැත්තක දාලා බුදිය ගන්න. ගොඩක් වැඩ මහන්සියෙන්නේ. ඊට පස්සේ හෙට වැඩක් කරන්න තියෙනවා කියලාත් මොකද කරන්නේ? අද කලින් බුදිය ගන්න. ඒත් අර වැඩේට යන හින්දා ඒ වැඩේද කරන්නේ. හැමදේම භාවනා නේ හැමදේම මෙහෙමයි. ඊළඟට හෙට ගමනක් යන්න තියනවා කියලා අද වැඩි මහන්සි වෙන්නේ නැතුව මොකද කරන්නේ? අදත් බුදිය ගන්න. එතකොට ගමනක් ගිහිල්ලා කියලා මහන්සියට ඒත් මොකද කරන්නේ? ඒත් බුදිය ගන්න. කුසීත විරිය. ඒ වගේම අද කාලා වැඩි කියලා මොකද කරන්නේ? බුදිය ගන්න. එහෙනම් කෑවේ නැහැ කියලා මොකද කරන්නේ? පණ නැහැ කියලා බුදිය ගන්න. අන්න ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අද ලෙඩ හැදිලා මට ලෙඩයි කියලා ඒත් බුදිය ගන්නවා. හෙට මට ලෙඩ හැදෙන්න තියනවා කියලා ඒත් බුදියා ගන්නවා. ඒක තමයි මොකද්ද මේ? විරිය ආරම්භ කරන්නේ නැහැ කියන. නමුත් බුදුහාමුදුරු කියන දේශනා කරන මේකට විරිය ආරම්භ කරන්න කිව්වා. විරිය ආරම්භ කරන්න කිව්වා. ඒ විරිය ආරම්භ කරපු කෙනාට ධර්මය අවබෝධ වෙනවා කියලා කිව්වා. ඊළඟට මේ ධර්මය සිහිය තියෙන කෙනාටයි මේ මුලා සිහිය තියෙන කෙනාට මේක. කවුද මේ සිහිය තියෙන කෙනා කියලා? තමන් ඉඳගත්තා නම් ඉඳගත්තේ සිහියෙන්. හිටගත්තා නම් හිටගත්තේ සිහියෙන් ඇවිද්දා නම් ඇවිද්ද සිහියෙන් අහපව පස්සට හැරිලා බලනකොට මම මොකද්ද කරේ මොකද්ද කිව්වේ මොන අයද හැරුනේ කොතෙන්ද මේක කරේ කියන එක තමයි සිහිය පවතිනවා නම් අන්න එයාට මේ ධර්මය ඉක්මනට අවබෝධ වෙනවා. සිහිය නැත්තම් මෙලෝදයක් අනේ මට තේරුන්නේ නැහැ මං හිතලා නෙවෙයි කිව්වේ කියලා එහෙම කියනා නෙවෙයි. එහෙනම් සිහියෙන් වැඩ කරන කෙනාටයි මේ ධර්මය. ඊළඟට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය මේ ධර්මය සමාධියක් තියෙන කෙනාටයි සමාධියක් නැති කෙනාට නෙවෙයි. සමාධියක් තියෙන්න ඕනේ. හිත එකඟ වෙන්න ඕනේ. එහෙනම් මේ භාවනා කරනකොට හිත තැම්පත් කරගන්න ඕනේ සමාධියක් ඇති කරගන්න ඕනේ. එයාටයි මේ ධර්මය. ඒ වගේම මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි මෝඩයාට කවුද මේ ප්‍රඥාවන්තයන් කියලා කියන්නේ? ප්‍රඥාවන්තයන් කියලා කියන්නේ පින්නතුනේ මේක ටිකක් ගැඹුරු කාරණාවක්. මේ අපේ හිතේ සහ කයේ ඇතිවීම නැතිවීම පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම වගේ ඒ උදේවය ඇතුලේ ඥාන වඩන පුජ්‍යලයාට කියන කවුද? එයා තමයි ප්‍රඥාවන්තයා. මේ විදර්ශනා භාවනා කරගෙන යන පුජ්‍යලයා. ඒ වගේම මේ ධර්මය තණ්හා මාන දිට්ඨි වශයෙන් ප්‍රපංච කරන පුජ්‍යලයාට නෙවෙයි කියලා කියනවා. මොකද ප්‍රපංච කරනවා කියලා කියන්නේ හිත හිතා යන්නේ. දැන් අරමුණක් ගත්තාම ඒක දිගට දිගට හිතනවා ලස්සනයි හොඳයි මගේ කරගන්න තිබ්බනම් නේද? ආන් ඒ වගේ හිතන කෙනාට මේ ධර්මය හරියන්නේ. ඒක නවත්තන්න ඕනේ තණ්හා මාන දිට්ඨි වලට යන්නේ නැතුව. අන්න එහෙම කෙනාට තමයි මේ ධර්මය කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ කරුණ අට භාග්‍යතුන් වහන්සේ ගිහිලා භික්ෂුන් වහන්සේට දේශනා කරාට පස්සේ අන්න ටික කාලයක් භාග්‍යතුන් වහන්සේ අවවාද දෙනවා මේ අනුරුද්ධ හාමුදුරන්ට. "ඊතුරු වස් කාලෙත් මෙහෙම ඉන්න" කියලා. ඒ කමඨාන අරන් මෙහෙටම වෙලා වැඩ ඉන්න කියනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ විදිහට වැඩ හිටියට පස්සේ භාවනා කරලා ඒ වස් කාලේ උන්වහන්සේ උතුම් වූ අරහත්ත්වයට පත් වෙනවා. සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උතුම් වූ අරහත්ත්වයට පත් වෙනවා. එහෙනම් මේ ධර්මය මෙන්න මේ විදිහේ මහා පුරුෂ විතර්ක හිතන පුජ්‍යලයාට විතරයි කියන එක තේරුම් ගන්න පුළුවන් මේ ධර්මය තුළින්. එහෙමනම් අද දිනේදී මේ දේශනා කරපු මේ අනුරුද්ධ සූත්‍රයෙන් දේශනා කරපු ධර්මයේ ඔබගේ නිවීම පිණිසම හේතු වේවා කියන ආසින්චණයෙන් මේ ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් වෙනවා. සාදෝ සාදෝ සාදෝ. හොඳයි අද ධර්ම දේශනා කරමින් ධර්ම ශ්‍රවණය කරමින් මහත්ඵල මහානිසංස කුසල ධර්මයන් රාශියක් ඔබ අප සෑම සිළු දෙනෙක්ම රැස් කරගත්තා. මේ සියලු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තිය, නේදායකත්වයේ දරපයගේ අරමුණු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වෙන්න හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අප සෑම සිරු දෙනාම නමින් මේ පරිලෝකියා වූ ඥාතීන්ටද මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. සිරු දෙවියන්ටද මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඒ වගේම අප සෑම සිරු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර මහා නිර්වාණ සුවයෙන් සුවපත් වෙන්නටම මේ සීල කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පාද. එත්තාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේල්මනාරාම විහාරවාසී පූජනීය මන්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තිරුවන් සරණයි.